අරුණ මනතුංග මහත්මයා සිරුවන් සරණයි ස්වාමින් වහන්සේ අදත් ඉතාමත්ම වැදගත් කාරණා වගේක් ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්නා. ඒකට බොහොමත්ම පිං සිද්ධ වෙනවා. ඒ වගේම අද සාකච්ඡාවටම සම්බන්ධ කරලා අපිට ප්‍රශ්නයක් අහන්න හිතුණා. ස්වාමින් වහන්සේ දැන් අපි සති සංවරය පුහුණු කරනකොට Uh, සාමාන්‍යයෙන් uh, අපි ආරණ්‍ය සේනාසනවල හරි නැත්නම් gedara හරි uh, භික්ෂුන් වහන්සලා යටතේ හරි නැතුව හරි භාවනාව කරනකොට බොහෝ විට සක්මන් භාවනාව හරි නැත්නම් ඉඳගෙන කරන භාවනාව හරි එහෙම නැත්නම් සම්පජඤ්ඤ පබ්බය හරි වඩනකොට විශේෂයෙන්ම සම්පජාඤ්ඤ පබ්බේ වඩනකොට මේ කියන්නේ යන දේ වෙනවා අඩුයි. නමුත් ඒත් වෙන්න පුළුවන්. තීන මිද්ද නීවරණය අපිට දන්නේම නැතුව ඇති වෙනවා. ඒ වගේම තීන මිද්ද නීවරණය තමයි අපිට දැනගන්නට අමාරුම නීවරණය. මොකද ඒක හිමීට හිමීට හිමීට ඇවිල්ලා අපිව වහගන්නකම් අපිට තේරෙන්නෙම නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ අද පැහැදිලි කරපු දේවල් වලින් අපිට හැඟෙනවා අහගෙන ඉන්න අපිට අර සංකල්පීය රාගය සහ භෞතික වශයෙන් විදීමේ කැමැති කියන ක්ලේශකාම සහ වස්තුකාම ඒ දෙකෙන් වෙන් වෙලා අපි කල්ගත කරනකොට ඒක කෙරෙහි ඇතිවෙන ආශාව නිසා දෝ කියලා හිතෙනවා ඊට පස්සේ ඒව නැති නිසා මෙහෙම මිදෙන ගතියක් ඇති ඒ විතරක් නෙවෙයි දැන් අපිට අහන්න ලැබෙනවා මේ දවස්වල දිනපතා බොහොම තද බල අඳුරක් ඒ වගේම වැස්සක් තියෙනවා හරිම මූසල දවසක් කියන කතාවට අහන්න ලැබෙනවා දැන් එතන පවා හැඟවිලා තියෙනවා අපි පුරුදු වෙලා තියෙනවා යම්කිසි දේවල් වගේක් අපේ ඉන්ද්‍රියවලට ලබා දෙන්න ඒක නැතිකොට ඇතිවන තත්ත්වයක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේක අපිට ටිකක් පැහැදිලි කරලා දුන්නොත්. ඔව් ඇත්තටම දැන් අපේ ඉන්ද්‍රියන් හැම විටම උත්තේජනයක් එක්කලා පවතින්න තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඇලීම් සහ ගැටීම් කියන දෙකින්ම යම්කිසි උත්තේජනයක් ලැබෙනවා. එතකොට ඉන්ද්‍රියන් විසින් ලබන ඒ උත්තේජනය නැති වෙච්ච ගමන් මේ ඉන්ද්‍රිය සියල්ලක් නිකන් උදාසීන තත්වයකටපත් වෙනවා. ඒ ඇති වෙන උදාසීන බව තමයි බොහෝ කොට තීන මිද්දේ හැටියට මතුවෙන්නේ. දැන් භාවනා කරන්න, බණ අහන්න ගියාම ගාත් දෙනාට ওই ගැටලුව මතුවෙන්නේ අර සුපුරුදු උත්තේජනය මනස ඉන්ද්‍රයන්ට නැති වෙන නිසා. ඉතින් ඒක අපි හරියට තේරුම් බේරුම් කරගත්තේ නැතිනම් අපේ මනස විසිනුත් ඊට පස්සේ ඒකට මේ ඒක එහෙමමයි කියලා අර උදාසීන බවම තහවුරු කරගන්නවා සනාත කරගන්නවා. දැන් ඒ தත්ත්වය දැන් එක කාරණයක් තමයි ඔය විදිහට ඉන්ද්‍රියන් උත්තේජනය කරන කරුණු නොලැබීම. තවත් සාධක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කායික වශයෙන් සෙම උත්සන්න වීම, එහෙම නැත්නම් පිත උත්සන්න පිත කිපී තිබීම එහෙම නැත්නම් වාතය කිපී තිබීම එහෙමත් නැත්නම් අර පාරිසරික වශයෙන් ඇති වෙන වෙනස්කම් ඊළඟට කායික තෙහෙට්ටු බව අධික විදිහට වෙහෙසිලා ඇති වෙන තෙහෙට්ටු බව ඊළඟට අවශ්‍ය තරම් කයට විවේකය නැති බව ඊළඟට මනසින් ඒ අපි අරමුණු කරන අරමුණ මනසට ප්‍රිය නැති බව දැන් ඔය ඉගෙන ගන්නකොට එහෙම දරුවන්ට හුඟක් වෙලාවට නිින්ද යන්නේ අර කියාදෙන ඒවා තේරෙන්නේ නැහැ සමහරලාට ඒ කියාදෙන ඒවා හෝ කියාදෙන ක්‍රමය ගැන එච්චර ලොකු සතුටක් උත්තේජනයක් ඇති වෙන්නේ. එතකොට මනස හැකිලෙන්න පටන් එතකොට අර තමන් කැමති උත්තේජනයන් ඇති කරන අරමුණු නැතිවීම සහ දැනට තියෙන ආරම්මණය එතරම් උත්තේජනයක් ඇති නොකිරීම. ඉතින් මේ தත්ත්වයන් සියල්ලක් අපට අතික්‍රමණය කරන්න පුළුවන් වෙන්නේ අර සතිය සහ සම්පජඤ්ඤයෙන් පමණයි. එහෙම නැති වුණොත් අපට නොදැනුවත්වම අපි ඒකට ඇබ්බැහි වෙනවා. දැන් මගේ ජීවිතේ එහෙම අත්දැකීමක් තියෙනවා. එක්තරා කාලයක් අපි කුරුණෑගල භාවනා ස්ථානයක භාවනා කරන්න ගියා. ඉතින් එතන ඒ ලොකහාමුදුරුව ටිකක් තද කෙනෙක්. ඒ කියන්නේ තද නීති රීතිත් එක්කලා තමයි ඒ ශිෂ්‍ය පිරිස හික්මවන්නේ. ඉතින් මම හිතුවා ඒ වෙනකොට මගේ වයස අවුරුදු 20ක් විතර. ඉතින් ඒ වයසේ මටත් ඒ වගේ දැඩිව හික්මවන ස්වාමින් වහන්සේ නමක් යටතේ ගුරුවරයෙක් යටතේ ශික්ෂණය ලබන එක ගොඩක් හොඳයි කියලා මට හිතුණා. එහෙම හිතලා තමයි මම උන්වහන්සේ වෙත ගියේ. එතකොට උන්වහන්සේ කියන්නේ දැන් පැයක් වාඩි වෙලා භාවනා කරනවා නම් ඒ පැයම හෙල වෙන්නේවත් නැතුව ඉන්න ඕන. එහෙම පොඩ්ඩක් හරි හෙල වුණොත් කකුල වෙනස් කළොත් උන්වහන්සේ ඒකට හොඳටම දොස් නගනවා. ඉතින් දැන් භාවනා කරගෙන යනකොට එක්තරා භාවනා සැසියකදී දැන් අනිත් අය භාවනා කමටහන් වල සෑහෙන දුරක් ගිහිල්ලා <laughs> දැන් මට එච්චර එහෙම වැඩෙන්නේ නැහැ. මට හැමතිස්සෙම කකුල එකක් කොමල්නවා කකුල් හිරි වැටෙනවා ඊට පස්සේ වේදනාව ඉන්න ගන්නවා උඩ බිම ඉන්න බැරුව ඉතින් ඒතකොට මම පොඩ්ඩක් කකුල වෙනස් කරලා මාරු කරලා වාඩි වෙනවා ඉතින් ඒක දැක්කහම හාමුදුරුව මට හොඳටම දොස් කියනවා දැන් ඔහොම වෙනකොට උන්වහන්සේ තීරණය කළා මට වීරය අඩුයි කියලා ඊට පස්සේ උන්වහන්සේ මට කිව්වා දැන් ඒ භවනා ස්ථානයේ අපි පාන්දර 3ට අවදි වෙනවා රාත්‍රී 10ට තමයි නිදාගන්නේ ඉතින් දැන් ඒ නින්දත් ඒ වයසේ හැටියට මට මදි. ඉතින් ඒ නිසා නිතර දිමත එනවා. ඊට පස්සේ උන්වහන්සේ මට කිව්වා ඔබ වහන්සේට වීරයමදි. ඒ නිසා තව හොඳට වීරය අරගෙන භාවනා කරන්න ඕන කියලා අර මත් දහනේ අවුව තියෙන තැන්වල එහෙම වාඩි වෙලා භාවනා කරන්න ඊට පස්සේ මට උන්වහන්සේ යෝජනා කළා දැන් ඔබ වහන්සේ රෑ 10ට නිදාගන්න බෑ ඔබ වහන්සේ 11 වෙනකම් භාවනා කරලා පහෝදා පාන්දර 3ට අවදි වෙන්න ඕන. වීර්ය මතු කරගන්න. ඊට පස්සේ මම දැන් අනිත් අය නිදාගන්න ගියත් දැන් ඉතින් මම අමාරුවෙන් 11 වෙනකම් භාවනා හරි මොනවා හරි මට පුළුවන් විදිහට දේවල් කරා. ඊට පස්සේ උන්වහන්සේ මට යෝජනා කළා ඔබ වහන්සේ 12 වෙනකන් භාවනා කරන්න. භාවනා කරලා 3ට අවදි වෙන්න. ඊට පස්සේ මට කිව්වා 12 වෙනකම් භාවනා කළා දෙකට අවදි වෙනවා. ඊට පස්සේ මට කිව්වා 12 වෙනකම් භාවනා කළා එකට අවදි දැන් මට අර 10ට නිදාගෙන 3ට අවදි වෙන එකෙත් නිින්ද මදිකොට දැන් අන්තිමට මට පැයයි නිදා ගන්න හම්බුනේ. දැන් අනිත් සියලු දෙනා නිදාගෙන ඉඳද්දි මං ඉතින් මහරෑ නැගිටගෙන දැන් භාවනා කරන මොන භාවනාවක්වත් කරන්න බෑ නිදිමත එනවා. එතකොට මං සක්මන් කරනවා. සක්මන් කරනකොට නිදිමත වැඩිකමට මට සක්මන් මළුවේදී නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා මොකක් හරි හැප්පුණාම ඇදගෙන වැටෙනවා. ඉතින් මෙහෙම මෙහෙම කාලයක් යනකොට මටත් නොදැනුවත්වම මගේ මනස විසින් ඒ తত্ত্বය උපාදාන කරගත්ත මටත් නොදැනුවත්ව. මොකක්ද උපාදානය කියලා කියන්නේ? මට භාවනා කරන්න බෑ. මට නිදිමත අධිකයි. එතකොට සක්මන් කරන්නත් මට බෑ. සක්මන් කරනකොටත් මට නිින්ද යනවා. මේක මට උපාදාන වුණා නොදැනුවත්වම. ඊට පස්සේ කොහොම භාවනා කරන්න ගියත් අර තීන මිද්දේ තමයි දැඩිව මතුවෙන්නේ. ඊට පස්සේ මම කාලයක් භාවනා කරන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා සාමාන්‍ය අනිත් වැඩ කටයුතු කරමින් හිටියා. ඊට පස්සේ ඉතින් දැන් මේක ගුරුවරයෙක් එක්කලා කිව්වහමත් එයයි hina වෙනවා. දැන් සක්මන් කරනකොට නිින්ද යනවා කියලා. එතකොට දැන් අනිත් අයට නිදිමත එනකොට සක්මන් කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් ඒක මට අනිත් පැත්ත. මට සක්මන් කරන්න ගියාම නිින්ද ඉතින් දැන් මේක හාස්‍යජනක කාරණයක් වුණා කාටවත් කියන්නත් බෑ කියලා වැඩකුත් නැහැ උත්තරයකුත් නැහැ ඉතින් භාවනාව පැත්තකට දාලා මම නිකන් හිටියා ඊට පස්සේ කාලයක් ගිහිල්ලා දැන් මට ඉතින් හරියට හිතට පීඩාවක් මතුවෙනවා මට භාවනා කරගන්න නැහැනේ කියලා. ඉතින් එහෙම දැඩිව ඒ ගැන කැමැත්ත ඇති වෙනකොට කාගෙන්වත් අහලා දැනගෙනත් නෙමෙයි මට හිතන හැටියට උපාය මාර්ගයක් මම යෙදුවා. මොකද්ද? භාවනා කරන්න හිතිච්ච ගමන් මම මුලින්ම කරන්නේ හොඳට නිදා එදා දවසේ හොඳට පැය ගාණක් දවල් කාලේ දානේ වන්දලා හොඳට නිදා ගන්න. හොඳට නිදාගෙන අවදි වෙලා පොඩි වෙලාවක් භාවනා කරන්න උත්සාහ කරනවා. එතකොට මගේ මනසට යම් සංඥාවක් තියෙනවා. දැන් මම හොඳට නිදාගෙනයි අවදි වුනේ. ඒ නිසා මට නිදිමත එන්න විදිහක් නැහැ. ඉතින් අන්න එහෙම කරලා කරලා කරලා තමයි ටිකක් දුරට අර උපාදානය ඛණ්ඩණය කරගත්තේ. එතකොට අපට ඒ ඒ අවස්ථාවේ පවතින සාධක නිසා තීන මිද්දේ එන්නට පුළුවන්. ඒ වගේම ඒ මතුවෙච්ච සාධක උපාදාන කරගත්තු විදිහ නිසාත් අපිට නිදිමත එන්න පුළුවන්. දැන් අර මම කිව්වේ අර සජ්ජන තේමා ගීතේ ඇහෙනකොට මට වෙහෙස කරගතියක් දැනෙන්න ගත්තා කියලා. ඒ මොකද ඒ තේමා ගීතේ පදවල මම නැවත නැවත විමර්ශනය කළේ තෙහෙට්ටු අවස්ථාවක. දැන් මේ කාරණේ මට මගේ ගුරුවරයෙක් මට උපදෙස් දුන්නා වෙහෙස වෙච්ච වෙලාවට නිදිමත වෙලාවට භාවනා කරන්න එපා කියලා. එතන මුල් කාලේ මම ඒක පිළිගත්තේ නැහැ. ඒ ඒකට මම එකඟ වුණේ නැහැ. එකඟ වුණේ නැත්තේ ඇයි? මම කල්පනා කළේ ඉතින් එතකොට කොහොමද අපි මේ තීන මිද්දේ අතික්‍රමණය කරන්නේ? නමුත් ඒ ගුරුවරයා මට කිව්වේ එහෙම වෙහෙස වෙච්ච වෙලාවට අධික නිදිමත වෙලාවට බලහත්කාරයෙන් භාවනා කරන්න ගියොත් අපිට නොදැනුවත්වම අර තීන මිද්ධ සංඥාව භාවනාව සහ තීන මිද්ධය කියන මේ දෙක එකට බද්ධ වෙනවා අපිට නොදැනුවත්. දැන් ওই සමහරු ඉන්නේ ධර්මදේශනාවක් කරන්න සමන්තා චක්කවාලේසු කියලා දෙවියන්ට ආරාධනා කරනකොටම නිින්ද ආගෙන ඉන්න ශ්‍රාවකයන්. ඊට පස්සේ ආකාසට්ටාජ බුම්මට්ටා කියලා දෙවියන්ට පින් දෙනකොට තමයි අවදි වෙන්නේ. ඒ කියන්නේ අර බනනම් නිින්ද පිරිත් නම් නිින්ද. අන්න ඒ වගේ භාවනා නම් නිින්ද. ඒකෙදි මට නම් නිදිමත තමයි එන්නේ. අන්න එහෙම අපිට නොදැනුවත්ව දේවල් උපාදානය ඒ නිසා එහෙම වෙන්න නොදී කඩා ගන්නත් ඕන. දැන් එකක් තමයි එතන ඇති වෙන తত্ত্বය පාලනය කරගන්න ඕන සති සම්පජඤ්ඤේ ඒක අත්‍යවශ්‍යයි. එහෙම ඒ తত্ত্বයේ සති සම්පජඤ්ඤේ පාලනය කරගන්න අපි අපොහසත් වුණොත් එහෙම අපිට නොදැනුවත්වම ඒ ඒ සටහන් එක්කලා අපිට දැනෙන ස්වභාවය එක්කලා අර උපාදානයක් වර්ධනය වෙනවා. එතකොට අපිට කයේ තෙහෙට්ටුව නැතත් අපිට තෙහෙට්ටු සංඥාවක් එක්කලා තීන මිද්දේ මතුවෙනවා භාවනාවට වාඩි වෙච්ච ගමන්. ඉතින් ඒකේ හොඳම සාධකය තමයි මම ඔය කිව්වේ සක්මන කියන්නේ නිදිමත දුරු කරගන්න තියෙන උපාය මාර්ගයේ ඒකෙදිත් නිින්ද යන්න ගත්තා ඒ ඒ සංඥාව දැඩිව ගත්තා ඉතින් ඔය විදිහට තමයි මේ වැහිබර කාලගුණයක් එනකොට අපිට හිතෙන්නේ ආ නිදා ගන්න නම් හොඳයි. දැන් සාමාන්‍යයෙන් වහින වෙලාවට නිදා ගන්න ගොඩක් දෙනා කැමතිනේ. ඉතින් ඒ නිසා වැහිබර ගතිය කියන සංඥාව එනකොටම අර තීන විද්ධයට අදාළ සංඥා තමයි ඒ සංඥා උපාදානයන් තමයි අවදි වෙන්නේ. ඒ විදිහට අපි එක එක්කෙනා මනසින් අල්ලගත්තු දේවල් තියෙනවා. දැන් ඉස්සර මගේ මනසේ තිබුණා එක්තරා කැමැත්තක් වැස්ස වහින වෙලාවට වාහනයක දුර ගමනක් යන්න ලොකු කැමැත්තක් තිබුණා. එතකොට වායු සමනය කළ වාහනයක හොඳට වීදුරු වහගෙන එතකොට දැන් හොඳටම වහිනවා. එතකොට අර තියෙන අඳුරු ගතියයි ඒ වැස්සයි එක්කම හැබැයි මාව නිකන් සුරක්ෂිතයි වගේ හැඟීමක් එනවා අර වීදුරු වහගෙන වාහනේ ඇතුලේ ඉන්නකොට. එතකොට ඇතුලේ වායුව සමනය කරලා තියෙනවා අපිට ගැළපෙන ප්‍රමාණයට. එතකොට මේ පහසුවයි අර එළියේ ඔක්කොම අර වැහි බර ගතිය. එතකොට ඒ ස්වභාවයට එක්තරා කැමැත්තක් තිබුණා එක්තරා කාලයක. එතකොට මේ මොකද කවර අවස්ථාවක හරි මේ සංඥා ටික උපාදාන කරගත්තු විදිහ. එතකොට එහෙම වෙලාවක ඒකෙන් ලොකු මොකද්ද මනසට ආස්වාදයක් සතුටක් දැනෙනවා එකත්. ඉතින් අන්න ඒ වගේ අපි එක එක්කෙනා එක එක දේවල් වලට දීලා තියෙන අර්ථකථන තියෙනවා. ඒක තමයි අර මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ. යං වේදේති තං සංජානාති. අපි විඳින විදිහත් එක්කලා තමයි ඒක හඳුනගන්නේ. හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒකට අපි අර්ථයක් ආරෝපණය කරන්නේ. ඒක අනිත් අය මොන විදිහෙන් හඳුනාගත්තත් මගේ මනස විසින් ඒක හඳුනාගන්නේ අර විඳින විදිහත් එක්ක. ඉතින් අර තීන මිද්දය කියන අවස්ථාව අපි කොහොමද විඳින්නේ? ඒ විඳින විදිහත් එක්ක අපිට නොදැනුවත්ව ඒ දේවල් උපාදාන වෙනවා අපේ මනසේ. ඊට පස්සේ තීන මිද්දයට අදාළ එහෙම නැත්නම් නිදිමතට අදාළ නින්දට අදාළ සාධක භෞතික වශයෙන් ඇතත් නැතත් අපිට අර සංඥා ගන්නකොට තීන මිද්දේ මතුවෙන්න පුළුවන්. දැන් අදත් මම ටික වෙලාවක් සක්මන් කරද්දී ඒ ස්වභාවයන් අධ්‍යයනය කරන්නට උත්සාහ කළා. ඒ සක්මන් කරද්දී වෙහෙස කරගතිය ඒ ඒක ඇත්තටම කයේ වෙහෙසද නැත්නම් අපි මනස විසින් ඒක වෙහෙසයි කියලා ගන්නා ස්වභාවය. එතකොට ඒ ඊළඟට අර උදාසීන ගතිය ඊළඟට ප්‍රබෝධමත් ගතිය. එතකොට මේවා ඇති වෙන්න කායික වශයෙන් ලැබෙන සහයෝගය මොකද්ද? මානසික වශයෙන් එතනට එකතු වෙන උපකල්පනයන් මොනවද? ඉතින් මේවා අධ්‍යයනය කරන්නට ඕන මුළු ජීවිත කාලෙම. එතකොට තමයි අපේ කය වැඩ කරන විදිහ, සිත වැඩ කරන විදිහ. කායානුපස්සනා, චිත්තානුපස්සනා. මේ හැම දෙයක් පිළිබඳවම විචක්ෂණ වෙන්නට පුළුවන් වෙන්නේ හැකිතාක් සිහිය පවත්වමින් ඒවා පරීක්ෂා කිරීමෙන් නිරීක්ෂා නිරීක්ෂණය කිරීමෙන් පමණයි. ඉතින් ගොඩක් වෙලාවට එහෙම පරීක්ෂා කිරීමකට නිරීක්ෂණයකට යනව වෙනුවට අපේ මනස පහසුවෙන්ම කරන දේ තමයි ඒ පවතින తত্ত্বය නැවත නැවත ගොඩ නැගුණොත් ඒක උපාදාන කරගන්න. දැන් එකම දේ නැවත නැවත වාර කීපයක්. දැන් ඒක මේ තීන මිද්දේට විතරක් නෙමෙයි. මම අර කිව්වේ අර භාවනා කරනකොට මට ඒ කාලේ කකුලේ වේදනාවක් මතුණා කියලා. දැන් එතකොට භාවනා කරන වාරයක් පාසා ඒ කකුල හිර වෙච්ච ගමන් එතන හිරි වැටෙනවා ඊට පස්සේ වේදනාවක්. දැන් සමහර දවස් වලට එහෙම කකුල හිරි වැටෙන්නෙත් නැතුව වේදනාවක් නැතුව තියෙනවා. එදාට මගේ මනස නිතරම කලබල වෙන්නේ. අද මොකද දන්නේ කකුල හිරි වැටුනේ නැත්තේ. අද මොකද දන්නේ වේදනාව වෙන්නේ නැත්තේ. දැන් අර කකුල හිරි වැටෙනකොට වේදනාව තියෙනකොට ඒකේ අමාරුවත් එක්ක පැටලෙනවා. දැන් ඒක නැති දවසට ඒක නැත්තේ මොකද කියලා මනස චංචල වෙනවා. ඒ මොකද ඊතරම්ම දැඩි වේව උපාදාන කරගෙන. ඉතින් මේ විදිහට විවිධ මනෝභාවයන් අපේ මනස විසින් දැඩිව ග්‍රහණය කරනවා. ඒ නිසා අපි තාමත්ම සැලකිලිමත් වෙන්නට ඕනේ හැම මොහොතකම සතිය සහ සම්පජඤ්ඤය තමයි අපට මේ පටලැවිලි ලිහන්න තියෙන එකම ක්‍රමය සතියෙන් සම්පජඤ්ඤයෙන් තොර වුණොත් ඒ මොහොතේ මතුවෙන හේතු සාධක නිසා අපට තීන මිද්දේ මතුවෙන්නට පුළුවන් පූර්ව උපාදානයන් නිසා අපට තීන මිද්දය මතුවෙන්නට පුළුවන්.